මේ වෙනකොට දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග ඥාන කියන්නේ නුවණින් දර්ශනය කියන්නේ දකිනවා. ඉතින් මග නොමග වෙන් කරගෙන නුවණින් දැකලා නොමග යන්නේ නැතුව නිවැරදි මාර්ගයට අවතීරණ වුණොත් අපි මේ සසරෙන් නිවනටපත් වෙන හැම නැත්තම් නිවන අපි අරමුණු කරනවා. තාම අපට හරියාකාරව නිවන අරමුණු උනේ නැත්තේ අපි නිවැරදිවම මගට පිවිසුණාද කියන එක අපිම තම තමන්ම තේරුම් ගත යුතුයි. අපි නැවත මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ඒ අවස්ථාවට පත්වෙච්ච කෙනෙක් ඇත්නම් එයා නැවත ප්‍රත්‍යාවේක්ෂා කළ යුතු වෙනවා. මම දැන් හරියටම මෙතන ඉන්නවද? මං හරියටම මෙම තැනටපත් උනාද? එමනම් මම ඒ මිට කලින් ඒ විසුද්ධි පිළිබඳව මම නිවැරදිව ඒ විසුද්ධින් වලට මමපත් උනාද කියලා ප්‍රත්‍යාවේක්ෂා කරලා නැවත බැලිය යුතු වෙනවා. මොකද හරියටම මාර්ගයේ ආවනම් අපිට මෙතෙක් සුද්ධ වෙච්ච එහෙම නැත්නම් පාරිශුද්ධ භාවයටපත් වෙච්ච කරුණු ඊටාත්ම නිවැරදි වෙන්න ඕනේ. ඒ තමයි තමන් නැවත ප්‍රත්‍යාවේක්ෂ කරලා බලන්න ඕනේ. මම සීලය එදා ඒ ආරම්භ කරේ සීල විසුද්ධියෙන්. ඒ සීල විසුද්ධියෙන් ආරම්භ කරපු ඒ පළවෙනි පියවර හැටියට ඒ සුද්ධ වීම, ඒ පිරිසුදු වීම, ඒ විසුද්ධිය අදටත් නිවැරදිව තියෙනවද කියලා ප්‍රත්‍යාවේක්ෂා කරලා නැවත බැලිය යුතු වෙනවා. ඒ වගේම චිත්ත විසුද්ධි පිළිබඳව මට මේ අවස්ථාව වෙනකොට මට නීවරණ ධර්මයන් කොතෙක් දුරට මට පාලනය කරගන්න පුළුවන්ද? ඒවා මගේ සිතෙන් බැහැර කරලා තියන්න පුළුවන්ද? කියන කරුණු නැවත සිහිපත් කරලා බැලිය යුතු වෙනවා. તો නීවරණ කියන්නේ මොනවද කියන එක ඇත්තන්ට නැවත කියන්න ඕනේ අපි ඒ පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒ ධර්මතාවයන් මගේ සිතෙන් මම කොච්චර දුරට බැහැර කරලා තියෙනවද බැහැර වෙලා තියෙනවද? මොනතරම් කාලයක් ඒ ධර්මයන් මගේ සිතෙන් ඈත් කරලා තියන්න පුළුවන්ද? එතකොට Tamanට තේරෙනවා අර රත රත විනීත සූත්‍රය සුරෙන් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධිය කියන රතේ යම්තාක් දුරට ඇවිල්ලා අපි රතනේ රතෙන් බැහැලා අපි ඊගාව රතයට ගොඩ වෙන්න ඕනේ ඒ තමයි චිත්ත විසුද්ධිය නැමැති රතේ ඒතරේ චිත්ත විසුද්ධිය නැමැති රතෙන් අපි ඒ යාදු ඒ ගිය දුර නිවැරදිව ගියාද ඒ රතෙන් අපි ඒ කරුණාකාරණ ඒ මග නිවැරදිව ගෙව්වද එහෙනම් අපිට මේ වෙනකොට මේ නීවරණ පංච නීවරණ ධර්මයන් අපේ සිතින් බැහැර කරලා තියන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒ කියන්නේ සම්පූර්ණයෙන් නෙමෙයි තව ඉදිරියට තියෙයි. යම්තාක් දුරට ඒකත් Tamanට නිවැරදිව දැනගෙන දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊගාව එක තමයි ditthi visuddhiya. તો ditthi visuddhiyේදී අපි නාම රූප වශයෙන් වෙන් කළා. ඒ වගේම ආයතන වශයෙන් වෙන් කළා. ඒ වගේම ස්කන්ධ වශයෙන් වෙන් කළා. ධාතු වශයෙන් වෙන් කළා. ඒ වගේම සාස්වත උච්ඡේද දික්ටි වශයෙන් අපි වෙන් කරලා ඒවා නිවැරදිව තේරුම් ගත්තා. ද අපි දික්ටි විසුද්ධිය හරියටම පැහැදිලිවම අපිට දැන් තියෙනවාද? ඒ වගේම කාංකා විතරණ විසුද්ධිය. එතකොට චිත්ත විසුද්ධිය කියන රතයෙන් අපි බහැලා දික්ටි විසුද්ධිය කියන රතයට ගොඩ වෙලා නිවැරදි වේ දුර ගියාද? ඒ මග ගෙව්වද? දික්ටි විසුද්ධිය. ඒතර ඒ රතෙන් අපි බැස්සා. ඊළඟට ගොඩ වුණේ කාංකා විතරණ විසුද්ධිය කියන රතයට. ඒතර ඒ රතෙන් අපි යායුතු දුර ගියාද? නිවැරදිව ගියාද? කියන එක අපි ප්‍රත්‍යාවේක්ෂා කරලා නැවත බැලිය යුතු වෙනවා. නැවත නැවත බලන්න ඕනේ. අපි ඒකට තමයි මග නිවැරදි වෙන්නේ. ආපු මග හරි, පැහැදිලි, පිරිසිදුයි, නිවැරදි කියලා Tamanට පැහැදිලි වෙන්නේ. කාංකා විතරණ විසුද්ධියට පස්සේ තියෙන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් දේශනා කරන්නේ පිළිබඳව. ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට අපි සත්‍ය තුනක් ප්‍රකට කරගෙන තියෙන්න ඕනේ. අවබෝධ කරගෙන තියෙන්න ඕනේ, පැහැදිලි කරගෙන තියෙන්න ඕනේ සත්‍ය තුනක්. ඒ තමයි දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය හා මාර්ග ආර්ය සත්‍ය. මාර්ගය. දුක්ඛාරය සත්‍ය අපි දික්ටි විසුද්ධියේදී අපි යම් ආකාරයකට ප්‍රකට කරගත්තා. දෙක බලන්න ඕනේ අපි නැවත ප්‍රත්‍යාවේක්ෂා කරලා ඒ දුක කියන කාර්ය සත්‍යයක් ඒක අපි ඒ දික්ටි විසුද්ධියේදී හරියටම නිවැරදිවම ප්‍රකට වුණාද? අපි දන්නවා දික්ටි විසුද්ධියේදී අපි නාම රූප ධර්මයන් වශයෙන් වෙන් කළා. ස්කන්ධ වශයෙන් පහකට වෙන් කළා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන්. ඒතර ආයතන වශයෙන් අපි වෙන් කළා චක්කායතන, ඇස, සෝතායතන, කන, ගානායතනය, නාසය, ජීවායතනය, දිව, කායායතනය, කය, මනායතනය, සිත ඒතර ආදී වශයෙන් වෙන් කරා. ඒකට ධාතු වශයෙන් වෙන් කළා. ඒ තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඒකට ඇස, බාහිර රූප ඒ දෙක නිසා සිත. කන, බාහිර ශබ්ද ඒ දෙක නිසා සිත. නාසය, ගන්ධය ඒ දෙක නිසා සිත. දිව බාහිර රසය ඒ දෙක නිසා සිත. කය පහස ඒ දෙක නිසා සිත. මනස අරමුණු ඒ දෙක නිසා සිත. ඒ ආදි වශයෙන් වෙන් කළා. ତර සාස්වත දිට්ටි වශයෙන් උච්ඡේද දිට්ටි වශයෙන්. සාස්වත දිට්ටි කියලා කියන්නේ නොනැසී පවතින දෙයක් තියෙනවා කියලා ගන්න එක. ඒක අපි නැවත ප්‍රත්‍යාවේක්ෂා කරලා බලන්න ඕනේ අපිට ඒක නැවත නැවත අපේ මනසට එනවද එහෙම නැත්නම් ඒක අපිට සහ මුලින්ම අයින් වෙලාමද අපි මේ වෙනකොට ඉන්නේ. ඒකට සසත දිටි කියන්නේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා. තමයි ආත්ම සංකල්පය. ආත්ම දිට්ඨිය. ආත්ම වාදය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආත්මයක් නැහැ කියන එක. සියලු සංස්කාර ධර්මයන් අනාත්මයි කියන කාරණය. එතන එනම් ඒ සාසත දිට්ඨිය. ඒ වගේම උච්ඡේද දිට්ඨිය කියලා කියන්නේ අනාගත භාවයක් නැහැ කියන එක. ඒතර අපි ඒ පිළිබඳව දිට්ඨි විසුද්ධියේදී ඒ සාස්වත දිට්ඨි උච්ඡේද දිට්ඨි කියන ඒ වැරදි දිට්ඨීන් පිළිබඳව අපි නිවැරදිව පරීක්ෂා කරලා ඒ වැරදි ස්වභාවයන් සිතෙන් අයින් කරලා නිවැරදි ස්වභාවයන් අතීත භවයක් තිබ්බා වර්තමාන භවයක් තියෙනවා එහෙනම් අනාගත භවයකුත් තියෙනවා ඒ ආකාරයෙන් මෙනෙහි කරලා හේතුඵල ධර්මයන්ට අනුව ඉතින් අපි ඒවා බැලුවා යම් ආකාරයකට අනිත් එක දිට්ඨි විසුද්ධියේදී අපි චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛාර්ය සත්‍යය කියන එක ප්‍රකට වුණාද? ඒ කියන්නේ අපට පැහැදිලි වුණාද? දැන් අපි ඒ අවස්ථාවවලදී කතා කරා චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙන බව තථාගතයන් වහන්සේ මනාව පෙන්වලා දුන්නා. සෑම ධර්මයකම නාම රූප සියලු ධර්මයන්ගෙම චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙන බව. ඒතර එහෙමනම් අපට ඒ ditthi විසුද්ධියේදී ඒ දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක හොඳටම ප්‍රකට වුණාද කියලා නැවත ප්‍රත්‍යාවේක්ෂ කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සිතෙන් බැහැර වෙලාද? නැත්නම් ඉවත් වෙලාද? එහෙම නැත්නම් ඒ අවබෝධ කරගත්ත ඒ නිවැරදි ස්වභාවය දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට ඒක හොඳට ස්ථාවරද? හරිද? මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී දුක්ඛාරය සත්‍ය ප්‍රකට වෙනවා. සමුදාය සත්‍ය ප්‍රකට වෙනවා කාංකා විතරණ විසුද්ධියේදී. එතකොට නිවැරදි මාර්ගයට බැසගත්තා කියන එක ප්‍රකට වෙනවා මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී. ඒතර අපි දැන් දික්ටි විසුද්ධිය අපි පහු කළා. කාංකා විතරණ විසුද්ධි පහු කළා. එහෙනම් අපි ඒ දික්ටි විසුද්ධියෙන් දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක ප්‍රකට වෙලා තියෙනවා නම් අපි දැන් ඉන්න මග හරි. කාංකා විතරණ විසුද්ධියේදී අපිට සමුදය ආර්ය සත්‍ය හරියටම ප්‍රකට වෙලා තියෙනවා නම් අපි දැන් ඉන්න මග හරි. මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය හරියටම ප්‍රකට වෙලා තියෙනවා නම් එහෙනම් අපිට නිවැරදි පැහැදිලි පිරිසිදුයි අපි ඉන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී. හැබැයි හොඳට දැනගන්න මේ කරුණු තුනම තාම ලෞකික ඥාන ලෝකෝත්තර ඥාන නෙමෙයි. මොකද හැබැයි මේ ධර්මතා තුන දැන් මේ වෙනකොට හොඳට ප්‍රකට වෙලා තියෙන්න ඕනේ බලවත් වෙලා තියෙන්න ඕනේ අවබෝධය තුල. දැන් අපි නැවත පොඩ්ඩක් සිහි කරනවා ස්කන්ධ වශයෙන් අරගෙන ධාතු වශයෙන් අරගෙන ආයතන වශයෙන් අරගෙන ඒ දුක කියන එක ප්‍රකට වුණා නම් කොහොමද ප්‍රකට වුනේ කියන එක නැවත අපි ප්‍රත්‍යවේක්ෂ කරලා බලන්න ඕනේ. දැන් අපි දන්නවා ස්කන්ධයන් වශයෙන් බෙදනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහකට අපි බෙදනවා ස්කන්ධ වශයෙන්. ඒතර රූපස්කන්ධය දැන් චතුර්විධ දුක්ඛ ස්වභාවයන් අපිට එහෙනම් පැහැදිලිද? රූපස්කන්ධය පිළිබඳ. චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තමයි පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සන්තාප ස්වභාවය හා විපරිණාම ස්වභාවය. අපි මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපේ මනස හැසිරෙනකොට අපි නැවත මොකද එහෙම නැත්නම් අපේ සිතෙන් මේවා මැකෙනවා සිතෙන් බැහැර වෙනවා සිතෙන් ඉවත් වෙනවා. අපි මේ ධර්මතාවයන් එක නිතර අපේ මානසිකාර්ය සිත ඒ සිතේ ස්වභාවය ඉදිරියට ගෙනියන්න ඕනේ. දැන් රූපස්කන්ධය පිළිබඳව අපි ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් දැනටත් එදා ඒ දිට්ටි විසුද්ධියේදී ඇති කරගත්ත ආකාරයටම දැනටත් මනසේ තියෙනවද? අපි දන්නවා රූපස්කන්ධය ගත්තොත් එතකොට ශරීරයේ තියෙන ඇස කන නාසය දිව ශරීරය. එතන මේ තමයි රූපස්කන්ධය. එතන මේකේ ධර්මතාවේ අපි නැවතත් මෙනෙහි කරනවා නැවත සිහි කරනවා. ඒකේ පීඩන ස්වභාවය පීඩන ස්වභාවයක් තියෙනවා. පීඩනය කියන්නේ නිරන්තරයෙන් අපේ මනසට පීඩනයක් ඇති කරනවා මේ රූපස්කන්ධය සෑම මොහොතකම හොඳින් පවත්වන්න. ඒකනේ අපි බලාපොරොත්තු මේ කය, රස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහ හොඳින් පවත්වන්න අපිට නිරන්තරයෙන් මනසට පීඩනයක් ඇති කරනවා. ඒ නිසානේ අපි මේක සරසන්නේ, අලංකාර කරන්නේ. මේක මේ ශරීරයට ඒතර ඇස කන නාසය දිව ශරීරය කියන මේ ධර්මතාවයන්ට අපි යම් යම් ආලේප ගන්නවා ඒතට ඒවා නැවත නැවත පිරිසිදු කරනවා නැවත නැවත ඒවා හොඳින් පවත්වන්න අපි මහන්සි ගන්නවා. ඒක මනසට ලොකු පීඩනයක්. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. හැබැයි ඒක තියෙන සංකත ස්වභාවයක්. සන්තාප ස්වභාවයක්. හා විපරිණාම ස්වභාවයක්. ඒතර නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා අපිට මේ රූපස්කන්ධය හොඳින් පවත්වා ගන්න. ඒ නිසා තමයි අපි අර සතර ඉරියව් වලට නිතර මාරු කරන්නේ. වාඩි වෙනවා. ටික වෙලාවක් යනකොට නැගිටිනවා. ටික වෙලාවක් ඇවිදිනවා. ආයෙ ටික වෙලාවක් වැතිරෙනවා. ඒ වාඩි වෙලා ඉන්න අවස්ථාවෙත් අතපය එහෙට මෙහෙට කරනවා. හිස හරවනවා කරනවා. යදි වශයෙන් ඒ ශරීරයේ සියලු අංගයන් එහාට මෙහාට කරනවා. එම නැතුව මේක පවත්වන්න බෑ. ඒ සෑම දෙයක් කරන්න අපේ මනසට පීඩනයක් ඇති කරනවා. පීඩනයක් දෙනවා. පීඩනයක් කියන්නේ තද කිරීමක් කරනවා. ඒ රූපස්කන්ධය එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි සංකත ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන්මයි සකස් වෙන්නේ. ඒතර අපි දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ හිටියට අපි නැවතත් මේවා ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත නැවත ඒවා බලවත් කරගන්න ඕනේ. ඒක තමයි මොකද අපි ඉදිරියේදී අපිට චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයන් හොඳින් අවබෝධ වෙන්න ඕනේ. අද චතුරාර්ය සත්‍ය නිවැරදිවම අවබෝධ වුණොත් තමයි අපි මගට වැටලා තියෙන්නේ නැත්නම් මගට වැටලා නැහැ. එහෙනම් සංකත ස්වභාවය. ඒතකොට එක සිතෙන් මැකෙන්න බෑ. සිතෙන් අමතක වෙන්න බෑ. නිවැරදිව නැවත නැවත මොහොති මොහොතින් මොහොත අපිට නැවත නැවත ඒ පිළිබඳව සිහිපත් කරන්න ඕනේ. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒතර අපි නිරන්තරයෙන්ම බලන්න ඕනේ ඔව් හේතු ප්‍රත්‍යයෙන්ම හටගත්තේ. ඔව්. රස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ධර්මතාවයන් සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. ඒ සංකත ස්වභාවය. ඒ වගේම ਸੰతాප ස්වභාවය. දෙවිල්ලක් තියෙනවා. නිරන්තරයෙන් දවනවා. නිරන්තරයෙන් තවනවා. ඒ කියන්නේ ශරීරය හොඳින් පවත්වා ගන්න අපේ සිතට වද දෙනවා. දැවිල්ලක් තියෙනවා. මේක සන්තරපණය දැසෙන් රූප බලන්න. කනෙන් හොඳ ශබ්ද අහන්න. නාසයෙන් සුවඳ ආග්‍රහණය කරන්න. දිවෙන් මිහිරි රස විඳින්න. ශරීරයෙන් පහස ලබන්න. අපේ සිතට නිරන්තරයෙන්ම දැවිල්ලක් ඇති වෙනවා. ඒතර සිතට කියන්නේ සිත කියන්නේ ඇහෙන් ලස්සනම රූප බලන්න. හොඳ රූප, මනරම් රූප බලන්න. ඒතර අපිට දැවිල්ලක් ඇති කරන ඒ ස්වභාවය ඒ ස්වභාවයට යන්න කියන එක. ඒ වගේම කනින් මිහිරි ශබ්ද අහන්න. නාසයෙන් සුවඳ ආග්‍රහණය කරන්න. දිවෙන් මිහිරි රස විඳින්න. ශරීරයෙන් පහස ලබන්න. දැන් බලන්න හොඳට දැන් මේ ස්වභාවයන් අපිට නිරන්තරයෙන් මනසට වද දෙන්නේ නැද්ද? මනසට වද දෙනවා. ඒ තමයි ਸੰతాප ස්වභාවය. දැවිල්ලක් තියෙනවා නිරන්තරයෙන්. හැබැයි විපරිණාම ස්වභාවයක් තියෙනවා. විපරිණාමය කියන්නේ නිරන්තරයෙන්ම පෙරලනවා. තියන ආකාරයෙන් මොහතකවත් පැවැත්මක් නැතුව ෂණයක් ෂණයක් පාස චිතක්ෂණ 17ක කාලයක් තුල නිරන්තරයෙන්ම පෙරලනවා වෙනස් කරනවා එහෙනම් අපි දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඒක එහෙනම් තොර චතුර්විධ දුක්ඛ ස්වභාවයන් ඒ ස්වභාවයන් අපිට තාම මේ විදිහටම ප්‍රකටව දැర్శණය වෙනවද නුවණින් දකින්නවද ඒ පීඩන ස්වභාවය ඒ සංකත ස්වභාවය ඒ සන්තාප ස්වභාවය හා විපරිණාම ස්වභාවය ඒ වගේම වේදනාව. ඒතර ඒකත් රූපස්කන්ධය මේවා අපි දිට්ඨි විසුද්ධිය දෙකින් එක එකින් එක පැහැදිලි කරලා දීලා තියෙන වෙන් වෙන් වශයෙන් සියුම් වශයෙන් කඩලා වෙන් කරලා පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා දැන් අපි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී එච්චර දුරට යන්නේ හැබැයි ඒ ස්වභාවය යන්නේ දිට්ඨි විසුද්ධියේදී ඇති කරගත්ත ඒ දුක කියන එක සත්‍යයක් කියලා එදා ඒ ප්‍රකටගත්ත ඒ සිතුවිල්ල තාම ඒ විදිහටම පවතිනවද කියන එකයි මෙතනදී බලන්නේ. නැත්නම් ඒකේ අඩුවක් තියෙනවා. අඩුවක් තියෙනවා නම් අපි නැවත ප්‍රත්‍යාවේක්ෂා කරලා නැවත අර ඒ දික්ටි විසුද්ධියේදී ඇති කරගත්ත නිවැරදි අවබෝධය එහෙනම් වර්තමානයේ මේ මොහොත වෙනකොටත් අපිට ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒතර තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ගන්නේ පළවෙනි එක දුක්ඛාරය සත්‍ය. එන වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරක් තියෙනවා. ඒ හතර අපි දන්නා නාම ධර්ම. අපි දැන් අතන ගත්ත රූපස්කන්ධය. අතන වේදනාස්කන්ධයත් අපි බලන්න ඕනේ. අර චතුර්විධ දුක්ඛ ස්වභාවයන්. එදා වගේම වර්තමානයේ මේ මොහොත වෙනකොටත් ඒ ප්‍රකට වෙච්ච ඒ ප්‍රකට කරගත්ත ඒ ස්වභාවයෙන්ම දැනට මානස පවතිනවාද? එහෙම නැති වුණොත් අර එදා අවබෝධ කරගත්ත ditthi visuddhiye දේවා වෙන් වශයෙන් වෙන් කරගෙන එකින් එක වෙන් කරලා ලබාගත් අවබෝධය මනසෙන් ගිලිනවා. මොකද ඒක මනස ස්ථාවර වෙන්න ඕනේ. ස්ථාවරයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. එහෙනම් වේදනාවෙත් තියෙනවා පීඩන ස්වභාවයක්. එයි. නිරන්තරයෙන් ඇහෙන් ඇහැ ඉස්සරහට දාලා සිත කියන්නේ විඳින්න කියලා. ඇහෙන් විඳින්න කියලා සිත නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. කන ඉස්සරහට දාලා කනෙන් විඳින්න කියලා නිරන්තරයෙන් සිත සිතට පීඩනයක් ඇති කරනවා. නාසය ඉස්සරහට දාලා සුවඳ ආග්‍රහණය කරන්න කියලා සිතට පීඩනයක් ඇති කරනවා ඒ නාසයෙන් විඳින්න කියනවා. දිව ඉස්සරහට දාලා ඒ රසයන් පිළිබඳව ආස්වාදයේ විඳින්න කියලා සිතට පීඩනයක් ඇති කරනවා. ශරීරය ඉස්සරහට දාලා ඒ පහස නැවත නැවත විඳින්න කියලා පීඩනයක් ඇති කරනවා. මනසින් අරමුණු අරගෙන ඒ අරමුණේ ප්‍රිය අරමුණේ ඒ ආස්වාදයේ විඳින්න විඳින්න කියලා නැවත නැවත මනසට පීඩනයක් ඇති කරනවා. ඒ තමයි පීඩන ස්වභාවයේ වේදනාවේ. ඒතොර එදා ඒ දික්ටි විසුද්ධියේදී ඒ ලබාගත් ප්‍රකට කරගත්ත ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් වර්තමානයේ මේ මොහොත වෙනකොටත් හොඳට ප්‍රකටව තියනවාද? බලවත්ව තියෙනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. එතකොට තමයි එතකොට එනම් පීඩන ස්වභාවයක් නිරන්තරයෙන්ම තියෙනවා. ඒ වගේම සංකත ස්වභාවය. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් බව. ඒතර අපි දන්නවා වේදනාව කියන ධර්මතාවය හේතු ප්‍රත්‍යයෙන් මොනේ හදන්න නැත්නම් හදන්න බෑ. ඒ තමයි රස රූප දෙක නිසා සිත කරුණු තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා විඳීමේ සිත. ඒතර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. දැන් මේක අපි දැන් කාකා විතරණ විසුද්ධිය කියනකොට තව ටිකක් පැහැදිලි කරනවා. එහෙනම් මේ වේදනාව පිළිබඳව මේ පීඩන ස්වභාවය සංකත ස්වභාවය. හේතු ප්‍රත්‍යයම හටගන්නේ. සන්තාප ස්වභාවය. වේදනාව පිළිබඳව සන්තාප ස්වභාවයක්. ඒ කියන්නේ සිතට නිරන්තරයෙන් දැවිල්ලක් ඇති කරනවා ඒ වේදනාව විඳින්න. හොඳින් විඳින්න, ඉහලින් විඳින්න. ඒ ආස්වාදය ලබන්න. කියලා නිරන්තරයෙන් දැවිල්ලක් ඇති වෙනවා මනසට. ඉතින් එතකොට තමයි එක තැනක ඉන්න බැරි. විවිධ දේවල් හොයන්නේ. විවිධ ආකාරයෙන් හොයන්නේ. ඒ තමයි ਸੰతాප ස්වභාවය. ඒක මහ දුකක්. ඒතර අර පීඩන ස්වභාවය මහ දුකක්, මහ වදයක්, මහ කරදරයක්. ඒතර අර හේතු ප්‍රත්‍යයෙන්ම හදන්න ඕන බව මහ වදයක්, මහ කරදරයක්. දැන් මේ දෙවිල්ල නැවත නැවත මේවා හොයන්න කියන එක මේ දෙවිල්ල මහ වදයක්. ඒතර ඒක දෙවිල්ල. ਸੰతాප ස්වභාවය. හැබැයි විපරිණාම ස්වභාවයක් තියෙනවා. විපරිණාමයි කියන්නේ පෙරලනවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. මොන ආකාරයේ විඳීමක් ගත්තත් දැන් ඇහෙන් වෙන්දත් ඒ විඳීමේ සිතට අවශ්‍යක චිතක්ෂණය චිතක්ෂණයෙන් පෙරලනවා විපරිණාමයි. කණෙන් විඳත් ඒ විඳීමට චිතක්ෂණයයි අවශ්‍ය චිතක්ෂණය අස්තර පෙරලනවා විඳීමේ සිත. තමයි විපරිණාමයි කියන්නේ. તો නාස්යෙන් අපි විඳිනවා එකටත් ආයශක චිතක්ෂණය චිතක්ෂණයක් තුළ පෙරලනවා. දිවෙන් අපි විඳිනවා ඒ වින්දත් එක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුන පෙරලනවා. කයෙන් වින්දත් ඒකට ආශයක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුන පෙරලනවා. මනසින් වින්දත් ඒ මනෝ සංපසිජා වේදනා ඒකටත් එක චිතක්ෂණයයි ආයුෂ ඒ චිතක්ෂණයක් තුළ පෙරලනවා වෙනස් කරනවා තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවා එතන අපි නිරන්තරයෙන්ම මේ ධර්මතා හතරත් එක්ක තමයි මනස ඉදිරියට ගෙනියන්න ඕනේ එතකොට තමයි ඒතර අපි බලන්න ඕනේ දැන් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකන් අපි මනස අරගෙන ආවා. එහෙනම් අපි දුක්ඛ කියන එක ආර්ය සත්‍යයක් කියන එක හොඳට ප්‍රකට වෙන්න ඕනේ. හොඳට ප්‍රකට වෙන්න ඕනේ. මේ වේදනාවන් පිළිබඳව. නැවත ප්‍රත්‍යාවේක්ෂා කරන්න. නැවත නැවත ප්‍රත්‍යාවේක්ෂා කරන්න ඕනේ. මම හරියටම ඒ දිට්ටි විසුද්ධිය කියන නැමැති රතේට මම චිත්ත විසුද්ධිය නැමැති රතෙන් බැහැලා මම ditthi visuddhiya නැමැති රතේට මම නිවැරදිව ගොඩ වුණාද? ඒ ගමන මම නිවැරදිව අවසන් කළාද? එහෙනම් ඒ ඒ ගමන යනාතරේ අවබෝධ කරගත්ත ඒ ස්වභාවයන් තවම ඒ ආකාරයෙන්ම මගේ මනස තුළ ක්‍රියාත්මකද පවතිනවද? මොකද දෙතනදී අපි අවබෝධ කරගත් දුක කියන එක ප්‍රකට කරගත්තා. කොහොමද? අර පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවය තුල. එහෙනම් අපිට නිරන්තරයෙන්ම අපි නැවත නැවත ඒවා සිහි කර කරමින් තමයි යන්නේ දැන්. මේ මග යන්නේ. අනිත් එක සංඥාව. ඒතර සංඥාව කියන්නේ හඳුනා ගන්න එක. ඒතර හඳුනා ගන්න එක අපි වෙන් කරානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට වෙන් කරා දිට්ඨි විසුද්ධියේදී. ඒතර සංඥාවක් ගන්න කියන එක අපිට නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා මනසට. සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඒතර හඳුනා ගන්න අපි කැමති රූප ලස්සනට හඳුනා ගන්න. ශබ්ද මිහිරි වශයෙන් හඳුනා ගන්න. සුවඳ ඊටමත්ම ඉහළින් හඳුනා ගන්න. ඒ කියන්නේ හොඳ සුවඳක්. අර ශබ්දය හොඳ මිහිරි ශබ්දයක්. දකින්න රූපය ලස්සන රූපයක්. වශයෙන් තමයි හඳුනා ගන්න කැමති සංඥාව. රසය හොඳ මිහිරි රසයක් හැටියට හඳුනා ගන්න තමයි කැමති. පහස ඒ පහසිත ඉහලින් විඳින්න තමයි අපි කැමති. එතන හඳුනා ගන්න පහස. ඒ කියන්නේ පොට්ටබ්බ සංඥා. ධම්ම සංඥා කියන්නේ අරමුණු පිළිබඳව අපි හඳුනා ගන්නවා. ඒකට කියනවා ධම්ම සංඥා. එතන මේ සංඥාවන් අපිට නිරන්තරයෙන් ගන්න අපේ මනසට පීඩනයක් ඇති කරනවා. ඒ පීඩන ස්වභාවය. ඒතර සංඥාවෙත් තියෙනවා ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවයන්. ඒතර අපි එදා ඒ ditthi visuddhiයේදී ඒ සියලු දේවල් වෙන් කරලා ඒ ලබාගත් අවබෝධය අදටත් එලෙසම තියෙනවද කියලා මේ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්නේ මොකද අපි මෙතනින් ඉස්සරහට යන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. පැහැදිලිවම අවබෝධ කරගන්න. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. සමුදය හේතුව කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒකයි වෙනස් වෙන්න බෑ. නිර්වාණය එහෙම නැත්තම් නිවන ආර්ය සත්‍යයක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මාර්ගය ආර්ය සත්‍යයක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙනම් නැවත නැවත ඒ ප්‍රත්‍යාවේක්ෂාවත් එක්ක ඕනේ යන්නේ. ඒතර තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. සංඥාව දරේ පීඩන ස්වභාවයක් නිරන්තරයෙන් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඕනේ සකස් කරන්න. ඒ තමයි හේතු ප්‍රත්‍ය අපි දැන් ආයකංකා විතරන විසුද්ධියදී කියනවා. එහෙනම් නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් ඕනේ සංඥාවට යන්න නැතුව යන්න බෑ. එකක් විතරක් පැහැදිලි කරනවා. මෙතනදී අස රූප දෙක නිසා සිත කර්ණු තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා හඳුනා ගැනීම. එහෙම නැත්නම් හඳුනා ගැනීම සිතක් හදන්න බෑ. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් ඕනේ සකස් කරන්න. ඒතර සංගත ස්වභාවයක් තියෙනවා. හේතුවක් නැත්නම් ඒක හදන්න බෑ. ඒ වගේම ਸੰతాප ස්වභාවයක්. ਸੰతాප කියලා කියන්නේ දෙවිල්ලක්. ඒතර අපි කැමති සංඥාව, රූප සංඥාව ඊටාත්ම හොඳින් ගන්න. ඉහලින් ගන්න සංඥාව. ශබ්ද සංඥාව හොඳ මිහිරි ශබ්දයක් වෙන්න ඕනේ. සුවඳ හොඳ සුවඳක් වෙන්න ඕනේ. ඒව එහෙම තමයි හඳුනා ගන්න කැමති. ඒතොර අපේ මනසට නිරන්තරයෙන්ම දෙවිල්ලක් එන්නේ ඒක ඉහලින්ම ලබන්න. ඒ ආස්වාදේ. එහෙන් ලබන ආස්වාදයත් ඉහලින් ලබන්න. කණින් ලබන ආස්වාදයත් ඉහලින් ලබන්න. නාස්යෙන් ලබන ආස්වාදයත් ඉහලින් ලබන්න දිවෙන් ලබන ආස්වාදයත් ඉහලින්ම ලබන්න කයෙන් ලබන ආස්වාදයත් ඉහලින්ම ලබන්න මනසින් ලබන ආස්වාදයත් ඉහලින්ම ලබන්න ඒකට තමයි ප්‍රිය ඒකට තමයි කැමති ඒකට තමයි ආස. ඒතර හඳුනා ගන්නත් එහෙනම් අපි ඒ ආකාරයෙන් ඉහලින්ම තමයි කැමති. එහෙනම් දෙවිල්ලක් තියෙන එතන. ඒක තමයි ਸੰతాප ස්වභාවය. නිරන්තරයෙන් මනසට දෙවිල්ලක් ඇති කරනවා. මනස දානවා. සන්තාප ස්වභාව. මේ විපරිණාම ස්වභාවයක් තියෙනවා. ඒ කොහොමද? පෙරලනවා. ඇයි පෙරලන්නේ? කොහොමද පෙරලන්නේ? රූප සංඥාවට ආශ්‍රිත චිතක්ෂණය. සංඥාව කියන්නේ සිතේ ප්‍රභේදයක්. ඒතොර සිතේ ප්‍රභේදයට ආශ්‍රිත චිතක්ෂණය. ඒ රූප සංඥාවට. ශබ්ද සංඥාවට ඒකටත් ආශ්‍රිත චිතක්ෂණයයි. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා සිතේ ප්‍රභේදයක්. ඒකට ආයෙසත් එක චිතක්ෂණය. ගන්ධ සංඥා ඒකටත් ආයෙස එක චිතක්ෂණය එක සිතේ ප්‍රභේදයක්. රස සංඥා රස හඳුනා ගැනීමත් සිතේ ප්‍රභේදයක් ඒකටත් ආයෙස එක චිතක්ෂණය. පොට්ටබ්බ සංඥා පහස්ස හඳුනා ගැනීම ඒකේ ආයශත් එක චිතක්ෂණයයි ධම්ම සංඥා ඒකට ආයශත් එක චිතක්ෂණයයි ඒක චිතක්ෂණයක් තුළ පෙරලනවා. වෙනස් කරනවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා. ඒ තමයි විපරිණාමය. ඒතර අපි නිරන්තරයෙන් අපි දකින්න ඕනේ, දකිමින් යන්න ඕනේ, නිවැරදිව මෙනෙහි කරමින් යන්න ඕනේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ හිටියට අපි මේවා නිවැරදිව තාමත් අපේ මනසේ ක්‍රියාත්මක වෙනවද හොඳින් ක්‍රියාත්මක වෙනවද ඒ තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මේ සත්‍ය තුනක් ප්‍රකට වෙන්න ඕනේ. ඒ සත්‍ය තුන ප්‍රකට වෙන්න නම් අපි ඒව නැවත නැවත මෙනෙහි කළ යුතු වෙනවා. සිහි කළ යුතු වෙනවා. නැත්නම් ඒක මනසෙන් ගිලිහෙනවා. එහෙනම් සංඥා. ඒතර සංඥා පිළිබඳව තියෙනවා පීඩන ස්වභාවයක් තියෙනවා සංකත ස්වභාවයක් තියෙනවා ਸੰతాප ස්වභාවයක් තියෙනවා විපරිණාම ස්වභාවයක් තියෙනවා එතකොට සංස්කාර ස්කන්ධය. අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහට බෙදුවා ditthi visuddhiයේදී. කොටස් පහක්මයි තියෙන්නේ කියලා අපි අවබෝධ කරා. එහෙනම් ඒ කොටස් පහේ මේ ස්වභාවය අපි එදා බැලුවා. එදා හෙව්වා. හොයලා ඒ පිළිබඳව යම් මට්ටමකට යම් තරමකට අපි ඒ පිළිබඳව අවබෝධය ඇති කරගත්තා. ඒ ලබාගත් අවබෝධය ක්‍රමක්‍රමයෙන් ප්‍රකට වෙලා ප්‍රකට වෙලා දැන් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට ඒක හොඳට ප්‍රකට වෙලා බලවත් වෙලාම දර්ශනය වෙන්න ඕනේ. දුක කියන එක ආර්ය සත්‍යක්මයි. දැන් සංස්කාරයන් පිළිබඳවත් තියෙනවා ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවයන්. සංස්කාර. ඒතර සංස්කාර කියන්නේ අපි දන්නවා පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංකාර, ආනිච්ඡාභි සංකාරය. පුඤ්ඤාභි සංකාරය කියන්නේ පින්. පින් සිතුවිලි. අපුඤ්ඤාභි සංකාරය කියන්නේ අකුසල් සිතුවිලි. ආනිජ්ජාභි සංස්කාරය කියන්නේ ධාන සිතුවිලි. දැන් මෙන්න මේ ආකාරයටයි සංස්කාර ගොඩ නැගෙන්නේ. සංස්කාර කියන්නේ කර්ම, කර්ම කියන්නේ චේතනා. එතකොට මේ අපි බලනවා නැවතත් මේ සංස්කාරයන් පිළිබඳව පීඩන ස්වභාවයක් තියෙනවද? ඒ ස්වභාවය එදා අවබෝධ කරගත්ත ඒ ස්වභාවයන් නිවැරදිවම තාම මනසේ ක්‍රියාත්මක වෙනවද? අපි දන්නවා පින් සිතුවිල්ලක් ගත්තත් එතකොට අපි කුසලට නැඹුරු වෙච්ච කුසලට බර වෙච්ච කුසල් කරන්න කැමති අයට පීඩනයක් නිරන්තරයෙන්ම ඇති කරනවා කුසල් කරන්න. කුසල් කරන්න. පීඩන ස්වභාවයක් තියෙනවා. මනසට ඇති කරනවා ඒ පීඩන ස්වභාවය. හැබැයි එහෙම මනසට ඒ පීඩනයක් ඇති කරාට ඒක යා හේතුවකින් ඕනේ හදයි. ඒ තමයි සංකත ස්වභාවය. මොකද දෙකට හේතු හදන්න ඕනේ ඒ පින් සිතුවිල්ල ඇති කරගන්න නම්. ඒ තමයි සංකත ස්වභාවය හේතුවකින් ඕනේ හදන්න නිකන් හදන්න බෑ. ඒ කියන්නේ අපි දැන් එහෙන් දැකලා පින්සිතවිල්ලක් ඇති කරනවා නම් අපි ඒ පින්කමකට සාසම්බන්ධ වෙන්න ඕනේ. ඒතර ඒක දැකලා සතුට වෙනවා අපි. ඒ ලබන සතුට ඒතර පින්සිතවිල්ල. යහපත් දෙයක් කළා දානයක් දෙනවා දැකලා එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා ඉන්න පිරිසක් දැකලා භාවනා කරන පිරිසක් දැකලා එහෙම නැත්නම් ලස්සන චෛත්‍යයක් දැකලා ලස්සන විහාරයක් දැකලා ලක්ෂණ බෝධින් වහන්සේ නමක් අලංකාර වැඩිච්ච හොඳින් වැඩිච්ච ඒ ලස්සන විහාරයක් ඒ ආදි වශයෙන් දැකලා ඇති වෙන සතුට. ඒතර එක පිංසිතවිල්ල. එතන මේ එන හේතුවකින් ඕනේ හදන්න. එතන ਸੰతాප ස්වභාවයක් තියෙනවා ඒ සංස්කාර වලට. ඒ කියන්නේ සිතට නිරන්තරයෙන් දැවිල්ලක් ඇති කරනවා. එයා එතකොට දන්නවා අතීත භවයක් තිබ්බා, වර්තමාන භවයක් තියෙනවා, අනාගත භවයක් තියෙනවා. මට පිං රැස් කරගත්තොත් මට හොඳයි අනාගත භවයට. ඒතකොට මනසට නිරන්තරයෙන් ඇති කරනව දෙවිල්ලක් ආ නැවත නැවත නැවත පින් කරන්න. හැබැයි ඒකේ තියෙන විපරිණාම ස්වභාවයක්. විපරිණාමයි කියන්නේ පෙරලනවා. තියෙන ආකාරයෙන් නගන ආකාරයක් ගන්න. ඒ පින් සිතුවිලි පිළිබඳව ඒ පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවය. චිතක්ෂණයේ ඒ සිතුවිල්ලට ආයස. චිතක්ෂණයකින් පෙරලනවා වෙනස් කරනවා තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. පෞසිතවිල්ලටත් එහෙමයි. දැන් පෞසිතවිලි වලට කියන්නේ අපුඤ්ඤාභි සංකාර. ତර අපුඤ්ඤාභි සංකාර පාප ධර්මයන් වලට නැඹුරු වෙච්ච පව් කරන පුච්චලයට නිරන්තරයෙන් සිතට පීඩනයක් ඇති කරන නැවත නැවත ඒවා කරන්න. දැන් සත්තු මරලා පුරුදු වෙච්ච කෙනෙකුට නැවත නැවත සිතට පීඩනයක් ඇති කරන්නේ සත්තු මරන්නේ. තමයි ආගේ ස්වභාවය. එක්කෝ කැවැදි ජීවිතයක් ගත කරන්නේ. එහෙම නැත්නම් අපි දන්නවා මාළු අල්ලනවා. එහෙම නැත්නම් සත්ව ඝාතනයන් නිරන්තරයෙන් කරන පුච්චරේ. උට යාට නැවත නැවත මනසට පීඩනයක් ඇති කරනවා නැවත නැවත ඒව කරන්නේ. මනුෂ්‍ය ඝාතනයන් කරලා පුරුදු වෙච්ච කෙනෙකුට එයාට නැවත නැවත මනසට පීඩනයක් ඇති කරනවා නැවත නැවත ඝාතනය කරන්නේ. ඒ තමයි ස්වභාවය. ඒතර පීඩන ස්වභාවයක්. අකුසල් වලටත් තියෙනවා මේ හතරම. පීඩන ස්වභාවයක්. හැබැයි හේතුවකින් ඕනේ හදන්න. සංකතයි. නිකන් හදන්න බෑ අකුසල්. ඒතර අකුසල් සිතවිල්ලක් පහළ වෙන්න ඕනේ. ඒකට හේතුවක් හේතුවකින් ඕනේ හදන්න. ඒකට කියන්නේ අපුඤ්ඤාපි සංකාර. ඒතර හේතුව තමයි දැන් අපි එකක් ගන්නවා. ඇස, බාහිර රූප. ඒතර දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා චේතනාව හේවත් කර්මය ඒක අපුඤ්ඤාපි සංකාරය. ඒ කියන්නේ අකුසල්. එහෙනම් හේතුවකින් ඕනේ හදන්න. ඒ වගේම ਸੰతాප ස්වභාවයක් තියෙන දෙවිල්ලක්. ඒ අකුසල් දහම් වලට පුරුදු වෙච්ච මනස එයාට නැවත නැවත සිතට දෙවිල්ලක් ඇති කරනවා නැවත නැවත එවැනි දේවල් කරන්න. එයාට ඕනේ ඒව නොකර ඉන්න බෑ. ඒක තමයි ਸੰతాප ස්වභාවය. හැබැයි විපරිණාමයි. විපරිණාමයි කියන්නේ පෙරලනවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා වෙනස් ආකාරයක් තියෙනවා. ඒක තමයි විපරිණාම ස්වභාවය. ඒතර ඒකෙත් තියෙනවා පීඩන ස්වභාවයක්, සංකත ස්වභාවයක්, ਸੰతాප ස්වභාවයක්, ආ විපරිණාම ස්වභාවයක්. ඒ කියන්නේ අපඤ්ඤාපි සංකාර බල. ඒතර මේ සෑම දෙයකම ගත්තාම මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් අපි එදා දිට්ඨි විසුද්ධියට ඇති කරගත්ත ආකාරයට අදටත් මනසට ඒවා නිවැරදිව දැర్శණය වෙනවද? එතකොට තමයි අපි නිවැරදිව මගට වැස්ස බව, නිවැරදිව මගට අවතීර්ණ වෙච්ච බව අපට දැනෙන්නේ, අපට තේරෙන්නේ, අපට වැටහෙන්නේ. එතකොට අපි පැහැදිලි අපි ඉන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී පැහැදිලිව දේශනා කළා බුදුරජාණන් වහන්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ආපු කෙනෙකුට මේ දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක හොඳට ප්‍රකට වෙලා තියෙන්න ඕනේ ප්‍රකට වෙන්න ඕනේ. ඒ වගේම සමුදය කියන එක හොඳට ප්‍රකට වෙන්න ඕනේ. ඒක ආර්ය සත්‍යයක් කියලා. මාර්ග සත්‍ය ප්‍රකට වෙන්න ඕනේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉන්න කියලා. ඒතර කාංකා විතරණ විසුද්ධිය පසු කළ බව හොඳට ප්‍රකට වෙන්න ඕනේ හේතුව. ඒතර කාංකා විතරණ විසුද්ධියේදී අපි හේතු ප්‍රත්‍ය තමයි පිරිසිඳ බැලුවේ. හේතු ප්‍රත්‍යයන් තමයි අපි නිවැරදිව දැක්කේ. එහෙනම් ඒ කියන්නේ සමුදය. ඒ කියන්නේ හේතුව. හේතුව කියන්නේ සමුදය. ඒතර සමුදය එහෙනම් අපි හරියටම ප්‍රකට වුණා නම් ඒ ප්‍රකට වෙච්ච ස්වභාවය අදටත් ඒ විදිහට තියෙනවද? ඒ කියන්නේ නිරන්තරයෙන් ප්‍රායෝගික ජීවිතය ගත කරනකොට අර කොටස් වෙන් වෙලා දර්ශනය වෙන්න ඕනේ. ඒ වෙන් වෙච්ච කොටස් වල අර පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය කියන එක දර්ශනය වෙන්න ඕනේ. ඒතර හේතු ප්‍රත්‍යයෙන්මයි සකස් වෙන්නේ කියන එක වර්තමානයේ මේ මොහොත වෙනකොට නිවැරදිව දර්ශනය වෙන්න ඕනේ. අර දෙවිල්ල ස්වභාවය නිරන්තරයෙන්ම පවතිනවා. නිරන්තරයෙන් මේ දෙවිල්ල ස්වභාවය තියෙනවද කියලා අපි බලන්න ඕනේ. ඒක තමයි දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙන්නේ. නැත්තම් ප්‍රකට වෙන්නේ විපරිණාමයි. පරිණාමය කියන්නේ පෙරලනවා. එහෙනම් ශනයක් ශනයක් පාසා පෙරලනවා. අනිත් එක තමයි එතකොට වේදනා සංඥා සංකාර. අනිත් එක අනිච්ච අபிසංකාරය කියන්නේ ධාන. ධාන වලක් තියෙනවා ওই පීඩන ස්වභාවය ওই සංකත ස්වභාවය, ওই ਸੰతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවය කියන එක ධානවලක් තියෙනවා. ඒ අපි යමු දැන් යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයේ උපදවේවා. ඒ ප්‍රථම ධානයක් උපදවපු පුච්චරයට නැවත නැවත නැවත නැවත මනසට පීඩනයක් ඇති කරනව නැවත නැවත ධානයට සමවදින්න. නැවත නැවත ධානයට සමවදින්න කියලා එයාට මනසට නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. මොකද හැබැයි මේ ධානය තුළ එයාට මානසික සුවයක් තියෙනවා. ඒ මානසික සුවය තමයි අර නීවරණ බැහැර වෙලා තියෙන ස්වභාවය. ධානයකදී වෙන්නේ පංච නීවරණ ධර්මයන් මනසින් බැහැර වෙලා තියෙන විස්කම්බන වශයෙන්. ඒ කියන්නේ කාලයකට. එතකොට එයාට නැවත නැවත මනසට පීඩනයක් ඇති කරන නැවත නැවත ඉදිහානියට සමවදී. ඒක පීඩනයක්. ඒක පීඩන ස්වභාවයයි. ඒක මහ වදයක් සිතට. හැබැයි හේතුවකින් ඕනේ හදන්න. හේතුවක් නැතුව හදන්න බෑ. ඒතර හේතුව තමයි එහෙනම් යා එතකොට සීලයක පිළිහිටලා සමාධියක් ඇති කරගෙන ඒ සමාධිය ක්‍රමක්‍රමයෙන් දියුණු කරලා සමාධිය බලවත් කරලා සමාධිය හොඳට ශක්තිමත් කරලා ඒ තුල ඕනේ යා ධ්‍යාන උපදවන්න. ප්‍රථම ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ. ඒ ආදී වශයෙන් මොන ධ්‍යානයක් වුණත් එයා හේතුවකින් ඕනේ හදන්න නැතුව හදන්න බෑ. අනිත් එක තමයි ਸੰతాප ස්වභාවයක් තියෙනවා ඒ ධ්‍යානෙත්. ਸੰతాප කියන්නේ දෙවිල්ලක්. එතකොට ප්‍රථම ධානයේ උපදවන ඊට පස්සේ එයාට දෙවිල්ලක් හැදෙනවා දෙවෙනි ධානයේ උපදවනකම. එයාගේ සිතට දනවා. එයාගේ සිතට වදයක්. දෙවිල්ලක් වෙනවා. දෙවෙනි ධ්‍යානය උපදවනවා නම් ඊට පස්සේ ආඩ සිතට දැවිල්ලක් එනවා තුන්වෙනි ධ්‍යානය උපදවනකම්. තනවත සිතට දැවිල්ලෙනවා මම දැන් පළවෙනි ධ්‍යානෙත් උපදවවා මම දැන් දෙවෙනි ධ්‍යානෙත් උපදවවා මම දැන් තුන්වෙනි ධ්‍යානෙ මම කොහොම හරි උපදවන්න ඕනේ. දැන් සිතට දැවිල්ලක් එන්නේ. ඒතර තුන්වෙනි ධ්‍යානය උපදවා ගත්ත පුච්චලයට ඊට පස්සේ එනවා හතරවෙනි ධ්‍යානෙ උපදවන්න. දැවිල්ලක් එනවා. මම දැන් තුන්වෙනි ධ්‍යානයත් උපදවලා තියෙනවා. මම කොහොම හරි හතරවෙනි ධ්‍යානය උපදවනවා. දැන් මේ එපා කියන එක නෙමෙයි මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් මේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංස්කාර කියන මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ඒ ස්වභාවයන් තියෙන බවයි මෙතන පෙන්වන්නේ. චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තියෙන බව. එසා එතකොට එහෙනම් ඊට පස්සේ ආට සිතට අර දැවිලි ස්වභාවය නැවත එනවා පස්වෙනි ධ්‍යානෙත් උපදයි ඊට පස්සේ ආට නැවත සිතට දැවිල්ලක් එනවා ආ දැන් පංචම ධ්‍යානෙම උපදවා ගත්තා දැන් ආකර්ෂණය එතන ධ්‍යානෙ උපදවන්න අන්න ඒ පිළිබඳ වෙනව දැවිල්ල ඊට පස්සේ ආකර්ෂණය ඇත්තනේ උපදවා ධ්‍යානෙ උපදවා ගත්තට පස්සේ ආඩ එනවා දැවිල්ලක් ආ දැන් මම ආකර්ෂණ්‍යයතන ධානයත් උපදවා ගත්තා. දැන් මම ඒකට විඥානච්ඡායතන ධානය උපදවන්න ඕන. දැන් බලන්න මනසට නිරන්තරයෙන් මේ දෙවිල්ලක් එන්නේ නැද්ද කියලා. ඒතර පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත හැබැයි මේ සෑම දෙයක්ම හේතුන්ගෙන් ඕනේ හදන්නේ. සන්තාප ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. පෙරලනවා. එතකොට දැන් විඥානච්ඡායතන ධානය උපදවා හරි මම දැන් විඥානච්ඡායතන ධානයත් උපදවා මම ඊගාවට අකිඤ්ඤච්ඡායතන ධානය උපදවන්න ඕනේ. දැන් නිරන්තරයෙන් දෙවිලක් ඉන්නේ. ඊට පස්සේ දැන් ඒ ධානයත් උපදව ඊට පස්සේ සිතට දැවිල්ලක් එනවා හරි මම නිවසඤ්ඤා ඥාසඤ්ඤා එතන ධානයත් උපදවන්න ඕන දැන් බලන්න එතකොට එහෙනම් මේ ආනිච්ඡාභි සංස්කාර කියන ධර්මතාවයන් තුලක් තියෙනවා පීඩන ස්වභාවය සංගත ස්වභාවය ਸੰతాප ස්වභාවය ඊගාට තියෙන විපරිණාම ස්වභාවය හැබැයි මේ සෑ මේ සෑම ධානයකමත් චිතක්ෂණයක් තුළ පෙරලන ප්‍රථම ධානයේ උපදවාගත්ත සිතට රැඳෙන්න බෑ එකක් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ තමයි විපරිණාම ස්වභාවය. දෙවෙනි ධානයේ උපදවාගත්ත පුච්චරයටත් ඒක ක්ෂණයක් ක්ෂණයක් චිතක්ෂණයක් චිතක්ෂණයක් පාසා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ තමයි විපරිණාම ස්වභාවය. තුන්වෙනි ධානයේ උපදවාගත්තත් ඒකෙත් තියෙන ස්වභාවයම තමයි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා ආයි ඇති වෙනවා ආයි නැති වෙනවා. හතරවෙනි ධ්‍යානෙ උපදවත් ඒ චිතක්ෂණයයි චිතක්ෂණයක් තුළ ඇති වෙනව නැති වෙනව හැබැයි අර ධ්‍යානෙට නැවත නැවත සමවදිනවා නැවත නැවත සමවදිනවා ආකර්ෂඥායතන ධ්‍යානෙ උපදවත් එහෙනම් ඒකටත් එක චිතක්ෂණයයි ආයස මොකද සිතේ ආයස එක චිතක්ෂණය ධ්‍යානෙ උපදවන්නේ සිතෙන් ධ්‍යානයට සමවදින්නේ සිතෙන් හැබැයි ධ්‍යානය සමවැදුනට සිතෙන් සිතේ ආවිශේක චිතක්ෂණයක් නිසා සිතේ එතන ස්ථාවරව පවතින්නේ නැහැ. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස්සායි ඉපද බිඳෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාස්සා ඉපද බිඳෙනවා. ඒ තමයි විපරිණාමයි කියන්නේ. ඒතරී සෑම ධර්මයක් තුළම ඒ ආකාරයෙන් විපරිණාමයන් දකිනකොට අපිට එනවා ඥානයක්. ඒ ඥානය තමයි උද්‍යව්‍යයදී උද්‍යව්‍ය ඥානය. ඒතර මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපිට මේ ඥානයත් එක්ක අනිත්‍ය ධර්මයන් අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් හොඳට ප්‍රකට වෙනවා. දැන් උතර විඥාන ඡායතනේ ඒකෙත් තියෙන ස්වභාවයම තමයි. මොකද ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව හට ගන්න ශනේ බින්දෙනවා හට ගන්න ශනේ බින්දෙනවා. දැන් විපරිණාමයි. පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. හැබැයි ධානය තුල මේ ධානය තුල සිත ස්ථාවර නැහැ. ඒ කියන්නේ ඒක ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. ඇති වෙනවා ඇති වෙන සැනෙන් නැති වෙනවා. අකිඤ්ඤඤ්ඤායතනේ ධ්‍යානෙත් එහෙමයි. ඒකත් සිතින් උපදවා ගන්න ස්වභාවයක්, සිතේ ස්වභාවයක්. එන එකත් ඇති වෙනවා ඇති වෙන සැනෙන් නැති වෙනවා. නේවසඤ්ඤා සංඥායතන ධ්‍යානයත් ඒ වගේ. එන ඇති වෙනවා ඇති වෙන සැනෙන් නැති වෙනවා. එහෙනම් මේ සෑම එතකොට දැන් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. ඒ සියලු ඒ සියලු සංස්කාරයන් තුලත් පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවයන් කියන මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් අපට එදා වගේම අදටත් ඒ විදිහට මානසිකාරයේ තියෙනවා නම් අපි යන්නේ දුක්ඛාරය සත්‍ය අවබෝධයත් එක්ක. අද අපිට අතර අනිත් දෙක අනිත් කරුණු කියන්න කාලය නැහැ. කාලය සීමිත කාලයක් තියෙන්නේ. ඉතින් අපි ඉදිරි කටයුතු ඉදිරි කරුණු අපි ගාව දේශනයේදී සිද්ධ කරනවා. අනිත් එක තමයි විඥානය. ඒතර විඥානයේ තියෙන්නේ නිරන්තරයෙන්ම පීඩන ස්වභාවයක්. මොකද විඥාන උපදවන්න. විඥාන උපදවන්න. කියලා නිරන්තරයෙන් මනසට පීඩනයක් ඇති කරනවා. ඇසයි රූපයයි. ඒතර ඇසට ඇසෙන් රූපයක් අරගෙන සිතක් හදන්න. ඒතර නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. කනයි ශබ්දය සම්බන්ධ කරලා සිතක් හදන්න. නාසයයි ගන්ධයයි සම්බන්ධ කරලා සිතක් හදන්න. නිරන්තරයෙන් බලන්න මනසට පීඩනයක් නැද්ද කියලා. දිවයි රසය සම්බන්ධ කරලා සිතක් හදන්නේ. ශරීරයේ පහසයි සම්බන්ධ කරලා සිතක් හදන්නේ. මනසයි අරමුණයි සම්බන්ධ කරලා සිතක් හදන්නේ. බලන්න නිරන්තරයෙන් මනසට පීඩනයක් එන්නේ නැද්ද කියලා. පීඩනයක් එන්නේ. හැබැයි එක් මොන ආකාරයේ පීඩනයක් වුණත් අපි හේතු වෙන්න ඕනේ හදන්න. කොහොමද? ඇසයි රූපයයි නිසා සිත හැදෙන්නේ. එහෙනම් හේතුන්ගේ ඕනේ හදන්න. කනයි ශබ්දයයි නිසා සිතක්. එතකොට එහෙනම් හේතුන්ගෙන් ඕනේ හදන්න. නාසයේ ගන්ධය නිසා සිතක්. දිවයි රසය නිසා සිතක්. කයයි පහසයි නිසා සිතක්. මනසයි අරමුණ නිසා සිතක්. එන හේතුන්ගෙන් මොනේ හදන්නේ. එතකොට ਸੰతాප ස්වභාවය දෙවිල්ලක් නිරන්තරයෙන්ම මේ සිත් හොයන්න, සිත් ලබන්න, සිත් උපදවන්න. නිරන්තරයෙන් මනසට දෙවිල්ලක් ඇති කරනවා. ඒ තමයි ਸੰతాප ස්වභාවය. හැබැයි විපරිණාමයි පෙරලනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා පෙරලනවා. ඇයි පෙරලන්නේ? ඒ සිතට ආයශක චිතක්ෂණයයි. ඒ සිතට රූප පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිතක්ෂණයයි, ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිතක්ෂණයයි, ගන්ධයන් පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිතක්ෂණයයි, රසයන් පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිතක්ෂණයයි, පහස පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිතක්ෂණයයි, අරමුණු පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිතක්ෂණයයි. ඊට වඩා කාලයක් නැහැ විපරිණාමයි පෙරලනවා. එහෙනම් අද අපි කතා කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පිළිබඳව එදා දිට්ඨි විසුද්ධියේදී අපි ඒ දුක කියන එක දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා යම් ආකාරයකට අවබෝධ කළා. ඒ අවබෝධය අදටත් නොවෙනස්ස මනාව අදටත් ඒක දැర్శණය වෙනවද? දකින්නවද? එහෙනම් අපි ඉන්නේ මග මොකද මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙන්න ඕනේ. සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙන්න ඕනේ. මාර්ග සත්‍යද නැත්නම් මාර්ගයට අවතීර්ණ වුණා කියලා ඒ මාර්ගයේ සත්‍යයක් කියලා ප්‍රකට වෙන්න ඕනේ. නිවැරදිව මාර්ගයට අවතීර්ණ වුණා කියලා ඒක සත්‍යයක් කියලා ප්‍රකට වෙන්න ඕනේ. ඒතොර අපිට තව එකයි තියෙන්නේ. ඒ කියන්නේ නිර්වාණය. හොඳයි අදට ධර්ම දේශනාව අවසන් කරනවා.